අපිට ආණ්ඩුවක් වශයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක පනතක් නෙමෙයි මේ රෙගුලාසියක් විතරයි. ජනතාවට මේ තාමත් සහනදාර මට්ටමට දේවල් දීලා ඒක තුලින් තවත් දෙන්න හදපු අවස්ථාව ඒගොල්ලෝ නිකන් දිග්ගැස්සුවා විතරයි. දැන් විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධනට ඕන එක්කෙනෙක් කරපු දෙයට දැන් ජනතාව ඉදිරිය කියන්න පුළුවන් ඔන්න සමුදින් නවත්තන්න කටයුතු කරපු දෙය. හැබැයි අපි පඩි ගෙවනවා අත්තිකාලම් අලුත් අලුත් ඉස්සර දින ඒවා ගෙවනවා වී වලට ගෙවපු ප්‍රමාණය නමුත් අපි තවත් ගන්න කැමති වුණා දැන් ඒවට නිකන් නැවත ගොවි මහතුරු කියලා හඳ පුළුවන් විමල්ලගේ මේ ධනවාදී පක්ෂයක් වශයෙන් හැසිරෙන මේ විකල්ප බණ්ඩෑමේ දැන් මොනවද කරන්න තියෙන්නේ අපේ එකම අදහස උනේ මේකෙන් අපි ආණ්ඩුවේ ගත්ත ණය අද දක්වා බිලියන් 562ක් ගෙවන්න තියෙනවා. ඒ ගෙවන්න තියෙන එකට මුදල් අය කරන්න තියෙනවා.